හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. එතකොට ඊළඟට අහලා තියෙන හඳුරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව වැඩිීමේදී සියලු සත්වයෝ නිදුක්පත්වා ලෙස භාවනා වැඩිීමෙන් ඒ වඩන පුද්ගලයාගේ සක්කාය දිට්ඨියට කවර ආකාරයේ බලපෑමක් සිදු වේද? චිත්තානුපස්සනා භාවනාවෙන් ඒක වෙන මහන්නම් හඳුරන්නේ. මෛත්‍රී භාවනාව සිද්ධ කළයි කියලා සක්කාය දිට්ඨිය අඩු වෙන්න සක්කාය දිට්ඨිය දුරු වෙන්න කියලා නියමයක් නැහැ. ඒකයි අපි කිව්වේ මෛත්‍රී භාවනාව කියන්නේ සමත භාවනාව. ඒක බෞද්ධයින්ට විතරක් නෙමෙයි අබෞද්ධයින්ටත් කරන්න පුළුවන්. අබෞද්ධයොත් ඒවා කරලා ධානය වඩලා බ්‍රහ්ම ලෝකවලත් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මෙත්තාව වැඩිවීමෙන් අනිවාර්යෙන් සක්කාය දිට්ඨිය අඩු වෙනවා කියලා නියමයක් නැහැ. මෙත්තාව වඩනකොට සක්කාය දිට්ඨිය යටපත් වෙනවා. මොකද ඒක සමත භාවනාවක් නිසා. හැබැයි ඒත් එක්කලා විදර්ශනාවත් කරන කෙනෙක් නම් ඒතරත්තාට විදර්ශනා සංප්‍රයුක්ත මානසික තත්වය නිසා සක්කාය දිට්ඨිය අඩු වෙනවා. ඒ අඩුවීම මෙත්තාව දියුණු කරගන්න ලොකු උපකාරයක්. එහෙම නැතුව මෙත් වැඩීමෙන් සක්කාය දිට්ඨිය දුර වෙනවා කියලා නියමයකුත් නැහැ. සක්කාය දිට්ඨිය දුර වෙච්ච පමණට මෙත්තාව වැඩෙනවා කියලා නියමයකුත් නැහැ. ඒවා වඩන්න උත්සාහ කළොත් තමයි ඒවා වැඩෙන්නේ. එහෙම නැතුව ඉබේ අරකින් මේක වැඩෙනවා කියලා නියමයක් නැහැ.